දරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අපි ඊළඟ ප්‍රශ්නය අහලා තිනවා හඳුනන එක දිගට ප්‍රශ්න නැවත නැවත ලැබෙනවා අපිට අර අට නෙමෙයි මේ තිරුණ සරණයි ස්වාමීන් වහන්සේ අප ධර්මදේශනාවකට සවන් දෙන අවස්ථාවකදී හෝ භාවනා කරන විටකදී ඊටාම කැමැත්තෙන් මේ සිදු කරගෙන යන විට ළඟම වාඩි වී සිටින අයෙකු නිදා වැටෙන විට එය අනෙකෙකුට අනිකාට බලපෑම් නිසා නිදිමත ස්වභාවය ඇතිවෙනවා නම් එයත් තීන මිද්ද නීවරණේ නේද? එවන් අවස්ථාවන්ට මුහුණ පෑමට මට සිදු වී ඇත. එවන් අවස්ථාවක ද්වේෂ සහගත සිත මූලික වේද? දැන් ඒ තියන්නේ අර බෝ වෙන ගතිය. ඒක ධර්මයේ සඳහන් වෙනවා. තීන මිද්දය පිළිබඳ අයෝනිසෝ මානසිකාරය අපිට යලි තීන මිද්ද ඇති වෙන්න හේතුවක් වෙනවා. යම් පොඩි අලස බවක් දැනුණාම හෝ අනිත් කෙනෙක් අලස වෙනවා දැක්කහම අපි ඒ පිළිබඳව සිහිනුවණින් තොරව කල්පනා කරනවා. එතකොට ඒක අපි භුක්ති විඳිනවා. ඒ අනිත් කෙනාට වෙන දෙයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තාම තව කෙනෙක්ගේ කකුල කැපිලා ලේවැක් කරනවා නම් සමහරුන්ට බලා ඉන්න අයට සිහි නැති වෙන්නේ. කලන්ත හැදෙන්නේ. දැන් අර මිනිස්සයා කකුල කැපිලත් සිහි කල්පනාවෙන් ඉන්නවා. බලා ඉන්න මිනිස්සයා කලන්ත හැදිලා ඇදගෙන වැටෙනවා. ඇයි ඒ? අරයට සිද්ධ වෙන දේ තමන් මානසිකව භුක්ති විඳිනවා. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය නැති නිසා. ඒ වගේ තමයි තව කෙනෙක් ඈනුම් ඇරිය ගමන් අනිත් අයටත් ඈනුම් යනවා. තව කෙනෙක් කිරා වැඩිචම අනිත් කෙනත් කිරා වෙනවා. ඒ මොකද අරයාගේ දුර්වලකම දකිනකොට ඒක සිහිනුවණින් තොරව ගත්තු ගමන් අපි ඒක භුක්ති විඳිනවා. එතකොට තමනුත් ඒ වගේ தත්ත්වයට ඇද වැටෙනවා. ඒ නිසා ඕනම ක්ලේශයක් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් සිටීම ඒ ක්ලේශය වර්ධනය වෙන්න හේතුව. දැන් රාග දේශ ආදියත් එහෙම තමයි. අනිත් කෙනා තරහින් ඉන්නකොට ඒක තමනුත් භුක්ති වෙනවා. ඒතකොට තමන්ටත් තරහයි. අනිත් කෙනා රාගයෙන් ඉන්නකොට ඒක තමන් භුක්ති වෙනකොට තමන්ටත් රාගය ඇති. ඒ නිසානේ රාගය ඇතිවීමේදී ගොඩක් වෙලාවට දෙදෙනෙකුගේ සම්බන්ධතාවයේදී ඒක වර්ධනය වෙන්නේ. ඒතර අනිත් කෙනාට රාගසිතක් ඇති වෙනවා අනිත් කෙනාත් රාගයෙන් උත්තේජන වෙනවා කියලා හැඟෙනකොට දැනෙනකොට තමන්ගේ රාගය මතුවෙනවා. එතකොට මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේ විදිහට ඕනම ක්ලේශයක් තමන් තුළ ඇතිවෙච්ච එක තමන් අයෝනිසෝ මනසිකාරයෙන් දකිනකොටත් ඒ අරුබුදය ඇති වෙන්න පුළුවන්. අනුන් තුළ ඇති වෙන ක්ලේශය අයෝනිසෝ මනසිකාරයෙන් දකිනකොටත් තමන් තුළ ඒ ක්ලේශය මතුවෙන්න පුළුවන්. ගුණයත් අපට ওই විදිහට වඩන්න පුළුවන්. අනිත් කෙනා තුළ තියෙන කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ඉවසීම, දරා ගැනීම දකිනකොට ඒක ගැන අගය කරන්න පුළුවන් නම්, ඒක ගැන උනන්දු වෙන්න පුළුවන් නම්, ඒක ගැන සති සම්පජඤ්ඤය පිහිටුවා ගන්න පුළුවන් නම්, Taman තුලත් ඒ ඉවසීම, කරුණා, මෛත්‍රිය අවදි කරගන්න ඒක උදව්වක් වෙනවා. නමුත් ඒ පැත්ත අපි පාවිච්චි කරන්නේ අර ඇබ්බැහියත් එක්කලා මේ දුර්වල පැත්ත තමයි අපි ගොඩක් දෙනකොට හුරු වෙලා තියෙන්නේ.